දේශනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යමේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ සම්මා බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති මහතෝ අත්ථාය සංවත්තති මහතෝ යෝගක්ඛේමාය සංවත්තති මහතෝ සති සම්පජඤ්ඤාය සංවත්තති ඥාන දස්සන ප්‍රතිලාභාය සංවත්තති දිස්ත ධම්ම සුඛයාරාය සංවත්තති විද්‍යා විමුක්ති ඵල සච්ච කිරියාය සංවත්තති පතමෝ ඒක ධම්මෝ කායගත සතිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළේ තුන් ලෝක වාසී සමස්ත සත්‍යයට හිතසෝ පිණිස පවක්නා වූ භාවනා මාර්ගයක් දැක්කෙන ධර්ම දේශනාවක් මාත්‍රිකාව වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුනේ විශේෂයෙන්ම බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ දේශනාවක් බැවින් මේ සාමදානව සවන් දෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා නවම්පුර පසළොස්වක් බොහෝ දවසක් නිමිති කොටගෙන පැවැත්වෙනීමේ ධර්ම දේශනය තාමත්ම සීකටයුතු හේතු කාරණා රාශියක් ඇති බැවින් සිකාවදානව සවන් දී අපට ඒ වාගේ උසස් ප්‍රාර්ථනා සපුරා ගන්නට ලැබේවා කියන අදිස්ථානය ඇති කරගනිමු. අංගුත්තර නිකායේ ඒක ධම්ම පාළියේ ඒකක නිපාතේ ඒක ධම්මපාලියේ එන ඉතා වැදගත් සූත්‍ර දෙකකින් එකක් මේ ප්‍රකාශ වුණේ. මේ රාමි සූත්‍ර දේශනා 68ක් එක හා සමානව පවතිනවා. මේ සූත්‍ර දේශනා 68න් මේ කියවෙන්නේ කායගත සතියේ තියෙන උතුම් බවයි. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ තේරුම සලකා ඒ ආනිසංසදායක භාවනා ක්‍රමයේ ගැන අපේ සාවධාන වෙන්න ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති මහණෙනි එකම ධර්මයක් භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත්ම සංවේගයේ පිණිස පවත්මේය මහතෝ අත්ථාය සංවත්තති ලෞකික ලෝකෝත්තර මහත්ම අර්ථයක් නිස පවතී. මහතෝ ඥාන දර්ශන ප්‍රතිලාභය සංවත්ති. ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර වූ ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවතී. මහතෝ යෝගක්ඛේමාය සංවත්ති. මහතෝ සංසාර යෝගයෙන් ඈතර වීමෙන් ලැබෙන ඡේම භූමිය වෙන නිවනට පැමිණීමට හේතු වෙයි. විත්ත ධම්ම සුඛ විහාරාය සංවත්තති මේ ජීවිතයේ සැපවත් වීම පිණිස පවති විද්‍යා විමුක්ති ඵල සත්‍ය ක්‍රියාය සංවත්තති ත්‍රිවිද්‍යා අෂ්ඨ විද්‍යා සහ සතර මඟ සතර ඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවති ඛතමෝ ඒක ධම්මෝ ආයගත සති ඒ කවර එක ධර්මයක්ද ආයගත සතියයි මින් ප්‍රකාශෝනේ මහාත්ම සංවේගයේ පිණිස මහාත්ම ආර්ථයේ පිණිස මහාත්ම යෝගාක්ෂේමයේ පිණිස මහාත්ම සති සම්පජාඤ්ඤයේ පිණිස ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස මෙලව හිතසුව පිණිස විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වෙනවා එකම ධර්මයක් ඒ කවර එක ධර්මයක්ද ආගත සතියයි මේ දේශනින් පැහැදිලි වෙනවා පාගතා සතියේ තියෙන උසස් බව තවත් මේ වාගේ සූත්‍ර දේශනා මුලින් සඳහන් කළා වාගේ රාශියක් තියෙනවා. අමතන්තේ භික්ඛවේ නපරිභුඤ්ජන්ති යේ කාගතා සතින් නපරිභුඤ්ජන්ති යමෙක් කාගතා සතියේ පරිභෝග නොකරනවා නම් ඒ අය අමෘතේ පරිභෝග කරන්නේ නැත අමතන්තේ භික්ඛවේ පරිභුඤ්ජන්ති යේ කාගතා සතින් පරිභුඤ්ජන්ති මහණෙනි යම් කෙනෙක් පාගතා සතියේ පරිභෝග කරනවා නම් අමෘතය වළඳන්නේ වෙනවා. අමතන්තේ සම්භික්කවේ අපරිබුත්තං යේ සංඛාගතා සති අපරිබුත්ත යම් කෙනෙක් කාගතා සතිය වැළඳුවේ නැත්නම් එය සාමුර්ථය වැළඳුවේ නැහැ. අමතන්තේ සම්භික්කවේ පරිබුත්තං යේ සංඛාගතා සති පරිබුත්ත යම් කෙනෙකුට කාගතා සතිය වළඳන්ට ලැබුණේ නම් ඒ අය අමෘතය වැළඳුව අය වෙනවා. අමසංකේ සම්වික්කවේ විරද්ධං යේ සංඛාගතා සති විරද්ධා යමකොට කාගතා සතිය වැරදුනේ නම් අමෘතය වැළඳුණා. වැරදුණා. අමසංකේ සම්වික්කවේ ආරද්ධං යේ සංඛාගතා සති ආරද්ධා යමකොට කාගතා සතිය හොඳින් වඩන්ට ලැබුණේ නම් ඒ ඇත්තෝ අමෘතය වැළඳූ අය වෙනවා කියන එක මේ දේශනා පාඨ වලින් පැහැදිලි වෙනවා. කාගත සතිය සම්බන්ධ දීර්ඝ විස්තරයක් මහා සතිපට්ඨාන සූත්‍රයේ විසුද්ධි මාර්ගයේ අභිධර්මයේ ප්‍රතිසම්විදා මග්ග පාළියේ ප්‍රතිසම් එවාගේ අභිධර්මයේ විභංග පාළියේ ප්‍රතිසම්විදා මග්ග පාළියේ සඳහන්ව තියෙනවා. තවත් සූත්‍ර දේශනා සම්බන්ධව තියෙනවා. එයින් කාගත සතියේ භාවනා කර්මස්ථාන 18කට නම් වල තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ 14යි මජ්ක්‍ධිම නිකායේ කායගත සති සූත්‍රයේ 4ක් තියෙනවා. ඒ සමග 18ක් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති වශයෙන් ගණන භාවනා ක්‍රම 14 නම් ආනාපාන සතිය, ඉරියාපත මනසිකාරය, චතු සම්පජඤ්ඤය, පටික්කුල මනසිකාරය ධාතු මනසිකාරය සහ නව සීවතිකය සියල්ල 14යි. කාගතා සතියේ තියෙන සතරවැදාරුම් කාගතා සතිය නම් වර්ණ කසින වශයෙන් කාගතා සතිය වැඩිමයි. නීල කසිනය, තීත කසිනය, ලෝහිත කසිනය, ඕදාස කසිනය. මේ භාවනා කර්මස්ථාන අතුරින් මහා සතිපට්ඨාන සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය හා තවත් එවැනි තැන්වල ප්‍රතිස්කූල මානසිකාර වශයෙන් විස්තරාත්මකව දක්වලා තියෙනවා. එතකොට දැන් අපේ දේශනාවේ අද ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රතිස්කූල මානසිකාරය ගැනයි. ඒ හැර මහා රාහුලවාද සූත්‍රය, මහා අත්තිපදෝපම සූත්‍රය, ධාපි භංග සූත්‍ර ආදීෙහි මේ කාගත සතිය ධාතු මානසිකාර වශයෙන් දක්වලා තියෙනවා. එවාගේ මධ්‍යම නිකායේ කාගත සති සූත්‍රයේ පමණ වර්ණ කසින වශයෙන් ධ්‍යාන සමාපatti අස සමාපatti උපදවා ගැනීම පිළිබඳව දේශනාව සඳහන් වෙනවා. එයිනුත් මේ ධක්ඛින්සාකාර කායගත සතිය බුද්ධ ශාසනයේ හැර කිසිම අබෞද්ධ ශාසනයක පවත්න්නේ නැහැ. අනේ තීර්ථකයන්ට මේක විශේෂ වන්නේ නැහැ, අරමුණු වන්නේ නැහැ. බුද්ධ ශාසනයේ පමණයි කාගතා සතියවත් මේ ප්‍රතිස්කූල මනසිකාරවත්ෙන් ගැනෙන කාගතා සතිය වඩනු ලැබෙන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින් යම් තාක් කෙනෙක් මගඵල නිවන් ලැබුවා නම් ලැබීම දෙනෙක් ලැබුවේ මේ ද්වක්ඛින්සාකාර ප්‍රතිස්කූල මනසිකාර කාගතා සති භාවනාවයි. නිසා දැන් අද ඒ ප්‍රතිස්කූල මනසිකාර සම්බන්ධ කාගතා සතිය ගැනයි අපේ මේ දේශනාව. නිසා මේ කායගත සති භාවනාවේ ආනිසංස මාත්‍රයක් පළමුවෙන් අපි ප්‍රකාශ කළා. කායගත සතිය වඩන්නෝ සැපෙන් නිදෙනවා. සැපෙන් අවදි වෙනවා. නපුරු සීන නොදකින්නෝ වෙනවා. එවාගෙම දෙවියන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා. අවියාවද, වසවිස, ගිනි, ශරීරය ගත නොවි යනවා. මුහුණේ වර්ණයේ පැහැපත් වෙනවා. මුහුණ පමණක් මේ සකල ශරීරයේම වර්ණ සම්පන්න වෙනවා. එවාගෙම සිතේ සමාධිය වැඩි දියුණු වෙනවා. ශනිකව සිත සමාධි කර ගැනීමට උපකාර වෙනවා. මරණාසන්න මොහොතේ මනස සිහිනුවණින් ඉඳ ලැබෙනවා. මරණින් මත්තේ මේ ජීවිතයේ අරිහත්ත්වයට සාක්ෂාත් නොකලේ නම් සුගතිගාමී වෙනවා. මතු භවයන්දී පවා මේ ආනිසංස වින්දනය කරන්නන් බාටපත් වෙනවා. නිසා මේ පාගතා සති භාවනාව වැළඳීම හේවත් පරිභෝග කිරීම අමෘතයේ වැළඳීමක් හා සමානයි කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා. නිසා මහත්ම සංවේගයේ මහත්ම ආර්ථය මහත්ම යෝගාක්ෂේමය සති සම්පජඤ්ඤය ඥාන දර්ශනය මෙලව සැප මේ හිතතුව එවාගෙම විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම ආදීන් අනේකානිසංස ගෙන දෙන බැවින් සෑම බෞද්ධයෙක්ම මේ භාවනා ක්‍රමයක් සදාරා සබාගත යුතුමයි. මේ භාවනාවෙන් සමත වශයෙන් වැඩිමින් ප්‍රතිකූල වශයෙන් වැඩිමින් ප්‍රථම ඥානයේ පමණක් ලැබෙනවා. හේතුව ප්‍රතිකූල භාවනා අරමුණෙහි විතක්ක විචාර දෙක නොමැතිව ධ්‍යාන ලැබෙන්නේ නැහැ. ප්‍රථම ධානයෙන් එහාට විතර්ක ਵਿਚාරයන් ප්‍රහාණය වෙන බැවින් දෙවෙනි තුන්වෙනි ආදී ධ්‍යාන ලබන්ට පටිච්චෝල මනසිකාරයෙන් හැකි වෙන්නේ නැහැ. මේ ද්වක්ඛින්සාකාර පාගත සතියක් දසාසුභයක් කියන මේ සමත භාවනා 11න් ලැබෙන්නේ ප්‍රථම ධානයේ පමණයි. දිනක් මලියදේව මහරහතන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවකදී මල්ලක කියන රහතන් වහන්සේ නමක් සමීපයේ චරි සාකච්ඡා කළා. යා හිටියා ආයස්මත් මලියදේ විස්තරයන් වහන්සේ මේ කාණේ සිහි කරගන්න මල්ල කිස්වරයන් වහන්සේ කැමතිනම් උදේට එක ධ්‍යානයක් සවසට එක ධ්‍යානයක් බැගින් දස්සින්කාකාර ධ්‍යාන සමාදිනවා නම් අද මාසයක් යනවා කිස් දෙක අවසන් වෙන්නේ සමහර විට 1000ක් එක ධානයකින් 1000ක් අනිත් ධානයකින් ඉන්නවා නම් මාසයක් ගත වෙනවා. ඒ මොකද මේ මල්ලක ස්වාමීන් වහන්සේ කියන්නේ Taman ගැනමයි. මල්ලක ස්වාමීන් වහන්සේ මේ දක්ඛින්සාකාරයේ කොටස් 32කින් ප්‍රථම අධ්‍යාන 32ක්ම ලබාන සිටි රහතන් වහන්සේ නමක්. ඉතින් කියනවා තේසා ලෝමා ආදී එක එක කොටාසයකින් එක එක ප්‍රථම අධ්‍යානයක් බැගින් ලබන්න පුළුවන් බව. නිසා මේක සලක බැලුවොත් භාවනා කර්මස්ථාන 32ක් වෙනවා. දැන් අපි සලකා බලමු මේ දක්ෂින්කාකාර කායගත සති භාවනාව කොහොමද වඩන්ට උපදෙස් ලැබිලා තියෙන්නේ කියලා. මේ දක්ෂින්කාකාර භාවනාව ගැන පිටකත්‍රයේම සවිස්තරව තියෙනවා. විනය පිටකයේ තියෙනවා, සූත්‍රාන්ත පිටකයේ විශේෂයෙන් තියෙනවා, අභිධර්ම පිටකයේ තියෙනවා. එනිසා මේ දක්ෂින්කාකාර භාවනාව තුන් පිටකයේම සවිස්තරව දැක්වෙන භාවනාවක් බැවින් බොහෝ බෞද්ධයෝ මේක වඩන්න කැමති වෙනවා. ඒ නිසා මේ සම්බන්ධ පූර්ණ ආબોධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සම්බන්ධ විසුද්ධි මාර්ග ආදී පෞරාණික අත්කතාවල දක්වන උපදෙස් දෙලා. දක්ෂින්සාකාර කර්මස්ථානයේ වඩන්නේ උද්්‍රාණ කෞසල්‍ය හතකුත්. මනසකාර කෞසල්‍ය 10කොත් ප්‍රගුණ කරගෙන තියෙන්න ඕනේ. උද්ග්‍රහණ කෞශල්‍ය කියන්නේ දැනගෙන ගැනීම. දැනගෙන ගැනීමේ ආකාර හතක් තියෙනවා. ඒ ආකාරයෙන් මේක දැන ඉගෙනගෙන තියෙන්න ඕනේ. මානසිකාර කෞශල්‍ය කියන්නේ සිතින් ආවර්ජන කරන්න පුහුණු වීම. සිතින් ආවර්ජන කරන ආකාරය 10ක් තියෙනවා. ඒ සම්බන්ධ උපදේශ 10ක් තියෙනවා. එතකොට මෙහි සඳහන් වෙනවා ඒ සප්තවිද උද්ග්‍රාණ කෞසල්‍ය හේවත් දැනගෙන ගැනීමේ ක්‍රම හත වචසා මනසා වන්නතෝ සංඛානතෝ දිසතෝ ඕකාසතෝ පරිච්ඡේදතෝ කියන ආකාර හතෙන් වචනෙන් මේ මේක ප්‍රගුණ කරගන්න අවස්ථාවදී මේ හත් ආකාරي ඉගෙනගෙන තියෙන්න ඕනේ. වචසා කියන්නේ වචනෙන් මේක කියවන හැටි දැනගන්නට ඕනේ. මනසා කියන්නේ සිතින් ආවර්ජනා කරන ආකාරය දැනගන්නට ඕනේ. වන්නතෝ කියන්නේ කේසා, ලෝමා ආදී පොට්ටාසයන්ගේ සෑම දෙයකම පාට වර්ණය දැනගෙන තියෙන්න ඕනේ. සංකානතෝ ඒක එක කොටාසික හැඩහුරුකම දැනගෙන තියෙන්න ඕනේ. විසතෝ ශරීරයේ නාමයෙන් උඩ උඩ දිශාව, නාමයෙන් යට යට දිශාව කෙනේ කොයි දිශාවකද මේ කොටාස තියෙන්නේ කියලා දැනගෙන තියෙන්න ඕනේ. ඕකාසතෝ ඒ ඒ කොට්ටාස ශරීරයේ පිහිටිතෙන් දැනගෙන තියෙන තුන පරිච්ඡේදතෝ ඒ ඒ කොට්ටාසයන්ගේ සීමාව ඉම දැනගෙන තියෙන තුන මේ සත් ආකාරයෙන් මේ කායගත සතිය සම්බන්ධ මූලික දැනීම ඇති කරගෙන ඊට පස්සේ තමයි භාවනාවට පටන් ගන්නෙ භාවනා කිරීමේදී ආවර්ජනා කිරීමේ ලැබෙන උපදෙස් 10 කෙවණු අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අනුකුබ්බතෝ නාතිසීගතෝ නාතිසනිකතෝ විච්ඡේත ප්‍රතිබාහනතෝ පන්නත්ති සමතික්කමතෝ අනුකුබ්බ මුංචනතෝ අප්පනාතෝ සයෝත සුත්තංකා කියලා ක්‍රම 10ක් තියෙනවා. එතකොට දැන් මේ දසාකාරයේ දැනගෙන ඕන මනසකාරයේවත් මේක සිතින් භාවනා කරන්නට. දැන් අපි සලකා බලමු උද්ඝාන කෞසල්‍ය හතගැන කෙටියෙන් වචසා කියන වචනින් සත්‍යයනා කිරීම. ත්‍රිපිටක ධාරී කෙනෙක් වුණත් මේ භාවනා මුලින් පටන් ගන්න ඕනේ වචනෙන් සත්‍යයනා කිරීම. දිනක් මලේද මහරහතන් වහන්සේ වෙත පැමිණියා භාවනා කමතහන් වඩන්න ස්වාමීන් වහන්සේලා දෙනවා. ඒ දෙනමට තුන් පිටකෙන් පිටක දෙකක් තරම් පාඩම් තියෙනවා. ඒ කාලේ කටපාඩමින් ධර්මයේ ජීන කාලෙනේ පොත්පත්වල නැහැනේ. ඉතින් මේ ත්‍රිපිටකයෙන් ත්‍රිපිටකයෙන් පිටකක් දෙකක් තරම් කටපාඩම්. ඉතින් මේ දෙනම ඇවිල්ලා කර්මස්ථාන ඉල්ලුවා. ඉතින් උන්වහන්සේලාට මොනතරම් හොඳින් මේ වචන ප්‍රගුණ නැද්ද? නමුත් එම මලියදේ මහරහතන් වහන්සේ උපදෙස් දුන්නා ආත්මතුන් වහන්සේලා මේ කර්මස්ථානය මාස හතරක් වචනේ සත්‍යයනා කරන්න කිව්වා. එයින් පැහැදිලි වෙනවා මේක හැම කෙනෙක් පළමුවෙන් සත්‍යයනා වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. හැබැයි මේ ස්වාමීන් වහන්සේ දෙනම මහා භාග්‍යවන්තයි මාස හතරක් වචනේ සත්‍යයනා කරද්දීම සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. ඉතින් ඒ වාගේ සෑම කෙනෙක්ම වචනේ සත්‍යයනා කරන්න ඕනේ මුලින්. කොහොමද ඒ කරන්නේ? ඉස්සර වෙලා 32 කටපාඩම් කරගන්නවා අර්ථ වශයෙන් නෙමෙයි වචන වශයෙන් පමණයි. ඒ 32 මුල සිට අගට අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම ආදී ක්‍රම තියෙනවා විශේෂයෙන් මාස 6ක් යනවා ඒ සත්‍යයන තීර්ථය නිමෙන්නේ. ඒක සැලසුම් නිමයි. හේසා ලෝමා නඛා දන්තා සචෝ මන්සං නහාරෝ අත්ථි අත්ථිමින්ජා වක්ඛං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්තු වසා කේලෝ සිංහානිකා ලතිකා මුත්තං මෙම මුලසිත අගත දින පහක්ම උදේට දසවාරයක්, දවල්ට දසවාරයක්, සවසට දසවාරයක් කියලා දවසට 30 වාරයක් කියවන්න ඕනේ. හැබැයි 30 වාරය කිව්වේ අඩුම ප්‍රමාණයයි. සමාත කාලේ තියෙනවා නම්, සමාත පුළුවන්කම තියෙනවා නම් ඒ දසවාරය නෙමෙයි. එකවරට 100ක් පරක් කියමත් වරදක් නෑ ඒක වැදගත් වෙනවා. කියන්නේ කියන්නේ ප්‍රගුණ භාවය වැඩෙනවා. මේක අඩුම ගණනේ. දැන් දවස් 3 එකක් ආහාර ගන්න කෙනෙක් එකාර වේලක් නොගතර පාඩුවක් නැහැ. නමුත් මේ භාවනාව දාසේ තුන් විටක් තුන් වාරක් පොඩවාම කරන්නට ඕනේ. අඩුම ගානේ එක වෙලක් වේලට 10 වාරය. උදේට 10යි, දවල්ට 10යි, සාරාත්‍රේ 10යි. එතකොට මෙහෙම අනුලෝම වාසියෙන් 32 දවස් පහක්ම වශයෙන් කියවනවා. ගොඩාක් සද්ද නගන්නේ. Tamanට හැඳ පමණයි. Tamanne taman කියන වචනේ හැඳ පමණයි මේක කියවන්නේ. ඊළඟට පටිලෝම වශයෙන් මුත්තං ලතිකා සිංහානිකා තේලෝ වසා අස්තු මේ දෝසේ දෝලෝ හිතං කුබ්බෝ සෙම්මම් පිත්ත මත්තුංගං කරීසං උදරියං අංකගුණං අන්තං පප්පාසං පිහකං තිලෝමකං යසනං පදයන් වක්ඛං අත්තිමින්ජා අත්ථි නහාරු මන්තං සචෝ දන්තා නඛාලෝ මාසීසා මෙයම අගසිත මුලට ඒකට කියන්නේ පතිලෝම පත්නෝ වශයෙන් දවස් 5ක්ම අර විදිහට වචනින් කියවන්නට ඕනේ. උදේ වරුවට දසවාරයයි, දවල් වරුවට දසවාරයයි, සංජාට දසවාරයයි. ඒකෝට මෙහෙම දවස් 5ක් පතිලෝම. නැවත අනුලෝම වශයෙන් මේ පත්නෝ වශයෙන් දෙකම දවස් 5ක් බැගින් සජ්ජායනා කරන අවශ්‍යයි. දැන් අපිට 32 අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ජීවන් ඔක්කොටම කාලය යනවා දවස් 15ක්. අඩ මාසයක් යනවා. ඊළඟට බෙදා ගන්නවා කොටස් 6කට මේක. සත්‍ය පංචකය, වක්ක පංචකය, පප්පාස පංචකය, මත්තුලුංග පංචකය, හේද චක්කය, මුත් චක්කය කියලා. මෙහෙම කියන මේ කොටස් 6 බෙදා ගන්නවා. බෙදාගෙන පළමුවෙන් සත්‍ය පංචකය ගන්නවා. දැන් අර 32ම 15ක් වශයෙන් කියවලා ඊට පස්සේ ගන්නේ මුල්ම පංචකයයි. සත්‍ය පංචකය. ඉතින් කේසා, ලෝමා, නඛා, දන්තා, සතු. මෙහෙම 15ක්ම ඒ වචන පහ පමණක් භාවිතා කරනවා එක වාරයට අඩුම ගානේ 10 වාර බැගින්. දවසට 30 වාරයක්. ඊළඟට සචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා අදසිට මුලට ඒ පහ 15ක් අධ්‍යයනා කරනවා. නාත තේසාලෝමානඛා දන්තා සචෝ සචෝ දන්තානඛාලෝමා තේසා මෙහෙම දවස් 5යි දැන් සති පංචකයටම දවස් 5ක් 15ක් ගත වෙනවා ඔය වගේම ඒ පහලව ඉක්මවලා ඊළඟ දානවා වක්ක පංචකය ඊළඟ දවස් 5ක්ම මන්සන්නහාරෝ අත්ති අත්තිමින්ජා වක්කං කියලා දවස් 5යි වක්කං අත්තිමින්ජා අත්ති නහාරෝ මන්සං කියලා දවස් 5යි මන්තන් නහාරු අත්ති අත්තිමින්ජා වක්ඛං වක්ඛං අත්තිමින්ජා තීනාරු මන්සංඛ්‍ය අනුලෝපපත්ලෝම දෙකම 15යි. එතනක් 15ක් ගත වෙනවා. දැන් මාසේ පහමාරක් ගත වෙනවා ඒ ටිකටම. ඊළාට කේසාපතං වක්ඛං දක්වා කොටස් 10ෙම අනුලෝම 15යි, පටිලෝම 15යි, අනුලෝම පටිලෝම 15යි. එතනක් 15ක් යනවා මාස දෙකක් පිරෙනවා. ඊළඟට පප්පාස පංචකේ පදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං කිය අනුලෝම දවස් 5යි. පප්පාසං පිහකම් කිලෝමකම් යකනං හදයන් කිය පරිලෝම දවස් 5යි. අනුලෝම පරිලෝම දවස් 5යි. එතනක් අද මාසයක් ගත වෙනවා. දැන් මාස දෙකමාරයි. ඊළඟට හේසාපටං පප්පාසං දක්වා කොටස් තුනම අනුලෝම දවස් 5යි. කොටස් තුනම පටලවම දවස් 5යි කොටස් තුනම අනුලෝම පටලවම දවස් 5යි දවස් 15ක් යනවා ඒකට දැන් සියල්ල මාස 3ක් යනවා ඔය කොටස් තුන ප්‍රගුණ වෙන්නේ ඊළඟට ගන්නේ මත්තුලුංග පංචකය ඒකේ අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තුලුංගං අනුලෝම දවස් 5යි මත්තුලුංගං කරීසං උදරියං අන්තගුණං අන්තං පටලවම දවස් 5යි එනත අනුලෝම පටලවම දවස් 5යි එතකොට 1015යි. දැන් මාස 3මාරයි. නැවත මුල කේසා පටන් මක්තලුංගන් දක්වා කොටස් හතර නිස්කාසු කරලා අනුලෝම දවස් 5යි, පටිලෝම දවස් 5යි, අනුලෝම පටිලෝම දවස් 5යි. දැන් මාස 4ක් යන ওই කොටසට. ඊළඟට ගන්නේ මේද චක්කය. ඒ කියන්නේ පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං තේදෝ මීදු. එහෙම අනුලෝම දවස් 5යි මේ දෝසේ දෝ ලෝහිකම් පුබ්බෝ සෙම්හම් පිට්ඨං පටලෝම දවස් 5යි නැවත අනුලෝම පටලෝම දවස් 5යි දවස් 15යි දැන් මාසය 4මාරයි ඊළඟට ගන්නේ හේසාපතං මේදෝ දක්වා මේදෝ දක්වා දවස් 5ක් අනුලෝම කරනවා දවස් 5ක් පටලෝම කරනවා දවස් 5ක් අනුලෝම පටලෝම කරනවා දැන් ඒතකොට මාස 5ක් සම්පූර්ණයි ඊළඟට ගන්නේ මුත්තචක්කම්. අන්තිම කොටස. ඒ කියන්නේ අස්තු වසා තේලෝ සිංහානිකා ලසිකා මුත්තං. දවස් පහක් අනුලෝම. මුත්තං ලසිකා සිංහානිකා තේලෝ වසා අස්තු. පත්ලෝම දවස් පහයි. නැවත අනුලෝම පත්ලෝම දවස් පහයි. එතන අද මාසයයිනේ. නැවත අතර මුලින්ම වගේ හේසාපතම් මුත්තන් දක්වා දවස් 5යි මුත්තන් සිට හේසා දක්වා පටලොම දවස් 5යි අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි. දැන් මාස 6ක් පිරෙනවනේ ඔය වෙනකොට. දැන් මේ 6 මාසයක් තිස්සේ වචනින් සත්‍යහනා කරනවා. හැබැයි මේ සත්‍යහනා කිරීමේදී ඊළඟ කොටස් ගැන හැඟීමක් ඇති වෙනවමයි. ඒ කියන්නේ දැන් වන්නතෝ, సంతානතෝ, දිසතෝ, ඕකාසතෝ පරිච්ඡේදතෝ. ඒ කොටස් පල්ලත් ඉගෙන ගන්නවානේ ගුරුවරයා ළඟ ගුරු උපදේශය ඇතුළු ඉගෙන ගන්නට ඕනේ. එතකොට චේතාවේ වර්ණය චේතාවේ සටහන චේතයන්ගේ පිහිටි දිශාව චේතයන් පිහිටි ස්ථානය චේතයන්ගේ සීමාව මේ ඔක්කොම වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ වැටහීම නිසා එතෙන්දී සිිතේ සමාධියක් ඇති වෙනවා. එතෙන්දී සමා සමාත කොටස් වැටහීම වර්ණ సంతාන දිසාවකාශ වශයෙන් වැටෙනකොට ඒකට කියන උග්ඝහ නිමිත්ත කියලා. ඒ වැටහීම උග්ඝහ නිමිත්ත. ඊළඟට ඒ කොටස් ඉතාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පේන්නේ ඒ ප්‍රතිකූල වශයෙන් වැටෙන්න පේන්න පටන් ගන්නවා. ප්‍රතිකූල වශයෙන් වැටීමද කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒ ප්‍රතිභාග නිමිත්ත ප්‍රතිකූල අරමුණේ ප්‍රථම ධ්‍යාන වශයෙන් සිත සමාධිමත් වෙනවා. දැන් අපි සලකා බලමු. මනස දැන් වචසා සත්‍යයනන් මේ කිව්වේ ඊළඟ මනස. මනස සත්‍යයනාට මෙවගේ මාස හයක් නියමිතයි. ඒ කියන්නේ දැන් මුලින් සඳහන් කළා වචනෙන් සත්‍ය ප්‍රගුණත්වයක් ලැබෙනවා. ඒකයි මේ වචනෙන් සත්‍යහනා කිරීමේ ප්‍රයෝජනය. අනිස්හානීයතා වැඩිගත්ම කාරණේ මේකයි. මේ පටිච්චෝල මානසිකාරයෙහි හිත රැඳෙන්නේ නැහනේ. හිත රැඳෙන්නේ හේතුව පිළිකුල් අරමුණ බල බලා ඉන්න කවුරුත් කැමති නැහනේ. ඒක නිසා මේ පිළිකුල් අරමුණු 32 වෙන වෙනම අනුපිළිවෙලින් බලාන මෙනෙහි කරන යනකොට යම් කිසි එකක් තමාට තදින් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒක තෝරා ගැනීම සඳහා තමයි 32 මත අපට අවශ්‍ය වෙන්නේ මුලින්. හැබැයි මේ මානසිකාර කෞසල්‍යයේදී ඒ සම්බන්ධ පැහැදිලි කරුණු ඉදිරිපත් වෙනවා. ඒතකොට මනසා කියන මේ සිතින් ආවර්ජනා කිරීමේදී අර වචනින් සත්‍යඥානාතිය මහෝපකාරී වෙනවා. ඉතින් මනසා සත්‍යඥානාවේදී තමයි මේ කියන දස ආකාර අර්පණා කෞසල්‍ය නැත්නම් මානසිකාර කෞසල්‍යවත් වෙන්නේ. මොනවද? අනුපුබ්බතෝ දැන් මේ 32 අනුලෝම ප්‍රතිලෝම අපි කිව්වනේ. ඒවා තනින් තනින් අතහරින්න නැතුව අනුපිළිවෙලින්ම අනුලෝම ප්‍රතිලෝම කියවන්නට ඕනේ. මේ අනුලෝම ප්‍රතිලෝම අනුපිළිවෙලින් එකක් දෙකක් ඉක්මවන්නේ නැතුව වරද්දවන්නේ නැතුව කීම තමයි අනුකුබ්බතෝ කියලා සඳහන් වෙන්නේ. ඒක මෙනෙහි කිරීමේදී විශේෂයි. අනුපිළිවෙලින් මෙනෙහි කරන්නට ඕනේ. නාතිසීගතෝ ඉතා ඉක්මන් නොවි සිතින් ආවර්ජන කරන්නට ඕනේ. ඉක්මන් වුණොත් මේ වැටෙන්නේ නැතුව යනවා. ඉක්මන් වෙන්නේ නැතුව සිවන්නට ඕනේ. නාති සනිපතෝ බොහෝ ප්‍රමාණ විය යුතුයි. බොහෝ දෙයින් ප්‍රාණම් ප්‍රමා වෙනවා නම් හිත විසිරී යනවා. වෙන වෙන අරමුණෝසේ හිත යනවා. ඒක නිසා ඉක්මන් දෙනවි, ප්‍රමාද නොවි, කාන්තව, තේලියෙන් තේලියට අනුපිළිවෙලින් මෙහි කරන්නට ඕනෑ සිටි. ඊළඟට විච්ඡේප ප්‍රතිබාහනතෝ ඒ කියන්නේ සමාගයේ සිට නොයෙක් නොයෙක් දේවල් වෙත විසිරී යන්න පුළුවන්. ඒවම වළක්වා ගන්න ඕනේ. ඒ සඳහා සිහිය පිහිටුවා ගන්න ඕනේ. සිහිය පිහිටුවා ගන්න ඕනේ කියන්නේ එකම කාරණිය වුණත් වැඩි වේලාවක් කියවන් හිතේ පුරුදු වෙන්න ඕනේ. ඒකට හිතට අතරක් නැහැ. අපි ඒකම දැන් තේසා, ලෝමා, නඛා, දන්තාවම නැවතිල්ල කියනවානේ. කියනකොට සමාත හිතෙන්න පුළුවන් මේකේ අතරින් අතර හිත දුවන්න පුළුවන් බැරි. කේසා කියනකොට කේසා කේසා කේසා කේසා කේසායක වැඩි වේලාවක් ඉතින් කියනවා. ඊළඟ ලෝමා ලෝමා ලෝමා ලෝමා වැඩි වේලාවක් කියනවා. ඒතකොට හිතට එහා මෙහා දුවන්න වෙලාවක් නැහැ. ඒ වෙලාවක් නැති නිසා විච්ඡේද ප්‍රතිබාහමේ කියන හිත විසිරීම වලකිනු. ඒ වගේම සම්නාති සමතික්‍රමනතෝ අනුපුබ්බතෝ මේ අනුපුබ්බ මුංචනතෝ අනුපුබ්බ මුංචනතෝ කියන්නේ දැන් මේ 32 මුල සිට අගට අග සිට මුලට පංචක වාදී වශයෙන් කියාගෙන යනකොට හිතින් යමක් යමක් වැටෙන්නේ නැතුව වැඩි යමක් වැටෙනවා. වැටෙන්නේ නැති එක අත්හරින්නට ඕනේ. වැටෙන එක ගන්නට ඕනේ. ඒ නිසා වැටෙන එක ගැනීම තමයි අනුකුබ්බ මුංචනතෝ කියන්නේ. තමාට අනුපිළිවෙලින් මෙහි කරන යාමේදී වැටෙන්නේ නැති එක අත්හැරලා වැටෙන එක ගන්නවා. ඊළඟට පන්නක්ති සමතික්‍රමනතෝ දැන් මේ වැටෙන එකේ වැටෙන කොටසේ පාටක් පේනවා, හැඩරුවක් පේ, හැඩරුකමක් පේනවා, පිහිටි දිශාවක් පේනවා, පිහිටි තැනක් පේනවා, ඒ කීමක් පේනවා නම් එතකොට අන්න උග්ඝහ නිමිත්තෙතන පහළ වෙලානේ. එතන ඉගෙනීම හරි. එතන අධ්‍යයනය හරි. දැනීම හරි. ඊළඟට තියෙන්නේ කුමක්ද? එතෙන්දි යන්නේනවා පටිච්චූල සංඥාව. ඒක සක්පාසා පාටින් පිළිකුලයි සතානින් පිළිකුලයි ගන්ධයෙන් පිළිකුලයි ආසිත කුණපයන්ගෙන් පිළිකුලයි පිහිච්ඡන් වශයෙන් පිළිකුලයි. ඒ පිළිකුල වැටෙනකොටම හිත සමාධි වෙනවා. අන්න ඒකට කියනවා පන්නත්ති සමතික්කමනතෝ දැන් කේසා ලෝමහනිකී කියති නම් කිව්වනේ ඒ නම අවශ්‍ය වෙන්නේ නැහැ ඊට පස්සේ. නම අවශ්‍ය වෙන්නේ මේක වර්ණයෙන් පිළිකුලයි සටහනෙන් පිළිකුලයි කියන දවස් වෙන්නේ. ඒවා පේනවා. හිතට අරමුණු වෙනවා. පාට පේනවා. ඒ පාට අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා හිතේ වැටහිය නැති වෙනවා. ගන්ධය අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි කියලා වැටහිය නැති වෙනවා. ඒ වගේම හැඩුරුකම නිසා, ඒ වගේම පිහිටි තැන නිසා, ඒ වගේම ආශ්‍රිත වෙනස් කුණුපයන් නිසා පිළිකුල භාවයට හේනවා. ඒ වැටහීම නිසා වෙන කිසි වචනයක් නෙමෙයි ඒක එක කොටාසල නම නෙමෙයි ඒක කියන්නේ පටික්කුල වචනයයි. පාලියෙන් නම් පටික්කුල පටික්කුල පටික්කුල කියනවා. සිංහලෙන් නම් අපේ තමන්ගේ භාෂාවෙන් පිළිකුලයි පිළිකුලයි කියලා කියනවා. ඒ පිළිකුල හරියට වැටෙනකොට මෙන්න ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්ත උඩ උපචාර සමාධිය ඇති වුණා. ඒ ප්‍රතිභාග නිමිත්ත තේලියට මෙනෙහි කරන යනකොට මෙන්න ප්‍රථම ධානා අර්පණාව ලැබෙනවා. විචාරක විචාර චේත සුඛ ඒකාග්‍රතාවසහිත ප්‍රථම ධානාර්පණාව පහළ වෙනවා. මේ ප්‍රථම ධානාර්පණාව පහළ වීම සෙනිකයි. නැවත නැවතත් මේ ප්‍රතිපෝලේ මෙහි කරනකොට නැවත නැවත ප්‍රථම ධානයේ සිටි අර්පණා සමාධි බවට පත් වෙනවා. ඊට පස්සේ ප්‍රථම ධානය වසී භාවයට පමුණවා ගන්න ඕනේ. ඒ දැන් කේසාරමුණේ නම් මේ ප්‍රථම ධානය ලැබුණේ ඒ කේසාරමුණේ ලැබුණු ප්‍රථම ධානය ආවර්ජනා සමාපජ්ජන අදිඨාන උත්තාන පච්චවේකන කියන අංග පහෙන් වසී භාවයට පමුණවන්නට ඕන. ආවර්ජනා කියන්නේ දැන් චේතා කියන අරමුණේ නම් මේ වැටුනේ පටික්කෝලය මේ පටික්කෝලයේ අරමුණු වේවා පටික්කෝලයේ මේ හිතේට අරමුණු වේවා එළඹ සිටේවා කියලා පටික්කෝල මනසිකාරයේ එළඹ සිටේවා කියලා අදිස්ථාන කරනවා. එතකොට මේ පටික්කුල අරමුණේ ප්‍රථම ඥානෙ අර්පණාගත වේවා කියලා සමාවදිනවා. එතකොට මේ දෙක මුලින් පුරුදු කරගන්නවා. මේ පටික්කුල අරමුණේ ප්‍රතිභාග නිමිත් එළඹ සිටීමා කියන එක ආවර්ජනාවයි. ප්‍රථම ඥානෙ සමාධිගත වේවා කියන එක සමාපජ්ජනීයත මුල කිරීමයි. ඊට පස්සේ හිත සමාධිගත වෙනවා. ඉතින් සමාධිගත වුණා වේලාව නියම කෙරුවේ නැහැ තව. ඉතින් විනාඩි දෙකක්, විනාඩි පහක්, විනාඩි 10ක් තියෙන්න පුළුවන්. එහෙම තිබිලා ඊට පස්සේ තුන් ආකාරයෙන්ම අසීව කරගන්නවා. ඉස්සලා වර්ජනා කරනවා පටික්කුල ආරමුණේ ප්‍රතිභාග නිමිත්ත ලැබ සිටීවා ප්‍රථම ධානයේ අර්පණාවෙන් සමාධිගත වේවා විනාඩි දෙකක් පවතිවා නැත්නම් විනාඩි පහක් පවතිවා කියලා වේලාව නියම කරගන්නට ඕනේ. ඒ වේලාව නියම කර ගැනීම කියන අදිස්ථානා කියලා. දැන් එතකොට ආවර්ජන, සමාපර්ජන අදිස්ථාන තුන පුරුදු කරගන්නවා. ඊට පස්සේ හතරේනේ වශයෙන් තාප පුරුදු කර ගන්නවා. ඒ කියන්නේ ප්‍රතිකබා ප්‍රතිකෝලාර්මනේ ප්‍රතිභාග නිමේ තෙලෙම සිටීමා ප්‍රථම ධ්‍යාන අර්පණාවෙන් සමාධිගත වේවා මෙතෙක් වේලා පවතිවා මෙතෙක් වේලාවේදී නැගිටීමට හැකි වේවා ඒකට කියන නැගිටීමේ අවශ්‍යතාව තමයි උත්සාහනා කියන පසීතාව එතකොට කෙටි කෙටි වේලාවකින් නැගිටින්න පුරුදු වීමෙන් එතන බලාපොරොත්තු වෙන්නේ එතකොට ආවර්ජන සමාපජ්ජන අදිස්ථාන බුද්ධාන කියන හතරම ප්‍රගුණ වුණාට පස්සේ පච්චවේකනා කියන වසීතා පුරුදු කරගන්නවා. මුලින්ම පච්චවේකනාව කරන්නේ නැහැ. පච්චවේකනා කියන්නේ ධ්‍යානසිතේ ධ්‍යානාංග පහ ආවර්ජන කිරීමයි. දැන් මෙතෙක් වේලා පැවති මේ ප්‍රථම ධ්‍යාන අරමුණෙහි පටික්කුල අරමුණෙහි විචාරකය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව පැවතුන හැටි තමන්ගේ හද సంతාණයට යොමු වී එනී කරන්න ඕනේ. ඒ කියන්නේ අරමුණට නැංවීමේ විචාරකය අරමුණේ ඇසිරීමේ විචාරය අරමුණේ සිට පිනවීමේ ප්‍රීතිය අරමුණේ සිට සපවත් කිරීමේ සුඛය අරමුණේ සිට පිටනවා දෙන ඒකාග්‍රතාව මේ පහ වෙන වෙනම ප්‍රතිවික්ෂා කරන්නට ඕනේ එතකොට ඊළඟට සම්පින්දණය කොට පහම ප්‍රතිවිචා කරන්න. මේ විචාරකේ විචාරේ ප්‍රීතිය සුඛේ ඒකාග්‍රතාව කියලා වෙන වෙනම ඉස්සලා බලලා ඒක එකට සම්පින්දණය කරලා බලන්නට ඕනේ. දැන් මෙහෙම මේ ප්‍රථම ධානය ලැබුවානේ. ප්‍රථම ධානය ලැබුවාට පස්සේ එක පාට ඊළඟ එකට හැරෙන්නේ මේ ආකාර පහෙන්ම හොඳ හැටි ප්‍රගුණ කරලා සියවර දහස් වර ඒ සමාධියට සමවදින්නට ඕනේ. ඒක සමාපatti වාගේ පුරුදු කරන්න ඕනේ. ඉතින් Taman කැමති නම් පැය, පැය දෙක, පැය හතරක්, පැය අටක්, ඒ තරම් තවරුවක්, දවල්වක් ඔය විදිහට හරි ඒ ධ්‍යානයේ සිටින්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒ ධ්‍යානෙ හොඳව ඇති වසී භාවයටපත් වුනහම ඊළඟ කොටාසයක අර ප්‍රථම ධ්‍යාන උපදවනවා. ඉතින් පස්සේ යෝගාවර්තයට ලේසි වෙනවා. ඊළඟට කලින් අමතක කර දමාපු කොට්ටාසවලදී පවා ප්‍රථම අධ්‍යාන ලබන්න යම් පුළුවන්. ඒ මොකද නීවරණ යටපත් වෙලා. පංච නීවරණ යටපත් වෙලා. ඒ නීවරණ යටපත් වීම නිසා කොට්ටාස සිත් දෙකෙන් ඕනෑම තැනකින් දැන් අර්පණාව ප්‍රථම අධ්‍යාන අර්පණාව ලබන්න පුළුවන්. ඒකෝද දැන් අපි සලක බලමු. අප්පනාතෝ කිවේ ප්‍රථම ධානයේ සමාපත්තියට යැනීමයි සමයදීමයි. ඊළඟට ප්‍රයෝජ සුත්තන්තා බුද්ධ දේශනා තුනක් මෙතෙන්දී මතක තබා ගන්න තියෙනවා. ඒකට කියන අදිත්‍ත්‍ය සූත්‍රය, සීතී භාව සූත්‍රය, බොජ්ජංග කෝසල සූත්‍රය කියලා. හැබැයි තුනින්ම කියවෙන බොහෝ සමාන තේරුම්. නමුත් සූත්‍ර තුනක් එතන තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරයා දැනගෙන තියෙන්න ඕනේ උපදෙස් ටික. අදිචිත්ත සූත්‍රයෙන් කියවෙන්නේ භාවනා කරන යෝගාවචරයා සමාගයේ සිත පිළිබඳව තේරුම් ගන්න තියාගන්නට ඕනේ. සමාගයේ සිතේ මේ සමාගියම නිතරම පැවැත්වුවා නම් ඒකෙන් හිත දීන බවට පත් වෙනවා, සීන මිද්දේට ලං වෙනවා. නිවර්ණයකට සමීප වෙනවා, මන්දෝත්සාහි භාවය ඇති වෙනවා. ඒක හැම විටම සමාධියෙන් ඉන්න එපා කියනවා. සමාධි නිමිත්තම මෙහි කරන්න එපා. ඒක තේරුම මේකයි. දැන් සමාධියක් ලබාගත් යෝගාවචරයා සමාධියෙන් නැගිටින එක විදර්ශනා කරන්නට ඕනේ. ඒක විදර්ශනා කිරීම නිසා ඒ සමාධිය ඇලෙන්නේ නැති වෙනවා. මේ සමාධිය කෙරෙහි නිකාන්තිය කියලා එකක් තියෙනවානේ. ධර්මයේ කෙරෙහි නිකාන්තිය, ධ්‍යාන නිකාන්තිය ඕක යටපත් කරන්නට ඕනේ. මේ සමාධි වැඩිමං කියලා කෙනෙක් නෙමෙයි. පුජ්‍යලයක් නෙමෙයි. සමාධිය වැඩුවේ නාම රූප දෙක. ඒ නාම රූප සෙනයක් සෙනයක් පාසා ඇතුව නැතුව ගියා ආදි වශයෙන් පොදු විනෝද. ඒ වගේම ධ්‍යාන සිතේ ධ්‍යාන සිතේ තිබෙන ධ්‍යානාංග පහ ධ්‍යාන සංප්‍රයුක්ත ධර්ම 34 ඔක්කොම එකක් ගානේ හරවන්න ඕනේ ත්‍රිලක්ෂණයට. විදර්ශනාට හරවන්න ඕනේ. එතකොට ඒ යෝගාවචරයා ධ්‍යාන නිමිත්තේම රැඳී බැඳී සිටින්නේ නැහැ. එතකොට ඒ යෝගාවචරය හැම විටම හැම දෙයක් කෙරේ ඇලෙන්නේ නැති කෙනෙක් බවට මධ්‍යස්ථ කෙනෙක් බවට පත් වෙනවා. ඒකට කියනවා පළවෙනි උපදේශය. ඒකට කියන සමාධි නිමිත්ත හැම විටම වෙනින් නොකළ යුතුයි. අනික පග්ඝහ නිමිත්ත. පග්ඝහ කියන්නේ හිතේ රුකුල් දීම. හිත දිරිමත් කිරීම. දැන් සමාත හිත දිරිමත් කර කරමින් ඉන්නවා නම් හිත විසිරී යනවා. වීර්ය වැඩි වෙනවා. වීර්ය වැඩිනකොට සමාධිය බිඳෙනවා. එසා වීර්ය සමභාවයෙන් තියා ගැනීම දෙන උපදේශයයි. අනික උපේක්ඛා නිමිත්ත. දැන් සමහර විට වීර්ය නිතිල් වෙලා සමාත වීර්ය නැති වෙලා ඉතින් උපේක්ෂාව හිතියොත් එතෙන්දිත් පිළිහෙනවා. නිසා මේ වීර්ය වැඩි වෙනකොට වීර්ය වැඩි වුණා කියලා දැනගන්න ඕනේ. වීර්ය අඩු වෙනකොට අඩු වුණු බව දැනගෙන එතෙදී උපේක්ෂාව මධ්‍යස්ථ භාවයේ පවත්වන්නට ඕනේ. මෙන්න මේ උපදෙස් තුන කියනවා අදිචිත්ත සූත්‍රය. ඊළඟට තියෙනවා සීති භාව සූත්‍රය. අනුත්තර සීති භාවය කියන්නේ ධ්‍යාන ලැබීමෙන් ලැබෙන සීති භාවය, සිසිල් භාවය, මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමෙන් ලැබෙන සුසී භාවය. එතන ප්‍රධාන වශයෙන් කියන්නේ නිවන. එතකොට අනුත්තර සීති භාවය ලබන්නට නම් වරින් වර සමාගයේ සිට දීන වෙනකොට කියන්නේ කම්මැලි වෙනකොට දිරිමත් කරන්න ඕනේ. ඒක තමයි පග්ගහණී කියලා. සමාධිත විසිරී යනකොට එතෙන්දී සමාගයේ සිට සාන්ත බාට පමුණවන්නට ඕනේ. ඒකට කියනවා නිග්‍රහණය කියලා. සමාත සමාත භාවනා කර්මස්ථානයේ රසවත් බවක් නැති වෙනකොට මන්දෝත්සාහය වෙනවා. එතෙන්දී බුදු ගුණ සිහි කරමින්, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරමින් තමන්ගේ සිත උනන්දු කරගන්න ඕන එක නිසා සම්පහන්සනේ කියලා. ඒ වගේම වීර්ය අඩුත් නැතුව වැඩිත් නැතුව යහපත් ධානාර්මයේ පවතිනකොට තමන්ගේ සිත අධ්‍යුපේක්ෂණය කියන මධ්‍යස්ථ භාවයෙන් බලාගෙන මෙහි කරන්නට ඕන. ඒ වගේම ඊළඟට කියනවා අනිකාදි මුත්තිකෝ ලෞකික ආශා නොකොට මඟඵල නිවන් ගැනම සිත පිහිටුවා ගන්නට ඕන. ඡන්දය තියා ගන්නට ඕන. අනිකක නිබ්බාන ආදි රතෝ ලෞකික අපේක්ෂාවෙන් තොරව නිර්වාණීම සිත පිහිටුවා ගන්න අරමුණු කරන්න ප්‍රාර්ථනා කර ගන්නට ඕන. මෙන්න මේ කාරණා හය සිතේ දරාගෙන භාවනා වඩන්නට ඕන. අනික තමයි බොද්ධංග කෝසල්ල. ඒ කියන්නේ අපේ සිතේ තියෙනවානේ වැඩෙන ධර්ම බොජ්ජංග හතක්. දැන් මේ භාවනාවෙන් බොජ්ජංග හත වැඩෙනවා. එතෙන්දී යම් වෙලාවක හිතේ වීර්යය වැඩි වුණොත් එහෙම එතෙන්දී ධම්ම විචේ විරිය පිහිටි කියන තුන වැඩි යුතුයි. ඒක වඩනකොට හිත මේ වීර්යය වැඩි වෙනවා. එතෙන්දී වඩන්න තෝනේ පස්සද්ධි සමාධි උපේක්ඛා මේ තුන වැඩන කොටන්න වැඩි වෙච්ච වීර්ය සමභාවයට එනවා ඒ වගේම යම් වෙලාවක හිත දීන බවත, ඒ වගේම මන්දෝත්සාහි බවත, අලස බවටපත් වෙනවා නම් එතෙන්දී පස්සද්ධි සමාධි උපේක්ඛා නොවඩා ධම්මිච්ඡේ විරිය පීති කුණ තුන වඩන්නට ඕනේ. ඉතින් මේ බොද්ධංග භාවනා සම්බන්ධ වෙනම දේශනාවක් කරෙන්නට ඕනේ. මේ කියන්නේ මේ සූත්‍ර දේශනා කෙටි අදහසයි. දැන් මෙහෙම සිත විසිරියන්ට නොදී, උද්දච්චයට වැළඳ නොදී, හීනෙන් නොදී සමභාවයට පමුණවා ගැනීමයි මේ සූත්‍ර තුනීමේ උපදෙස් දුන්නේ. ඊළඟට සඳහන් වෙනවා මෙන්න මේ දසවිද මානසිකාර කෞසල්‍ය පුරුදු වෙච්ච යෝගාවචරයා අර ද්වක්ඛින්සාකාරය වචනෙන් 6 මාසයක් සිතින් 6 මාසයක් එසේ අවුරුද්දක් ප්‍රගුණ කරගත්තාම අර වර්ණ సంతාන දිසා ඕකාස පරිච්ඡේද කියන කර්ම පාණි පහනොත් වර්ණ సంతාන ගන්ධ ආසේ ඕකාස කියන ප්‍රතිකූල පහින තමන් ප්‍රගුණ කරගන්නට ඕනේ. ඉතින් ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් කරන්න අපි කාලය ගන්නෑ. මම බොහොම කෙටියෙන් මේ ගැන හැඳින්වීමක් කරනවා. අපි ගමු සතිපංචකේ දැන් සතිපංචකේ අරගෙන එහිදී සේසාලෝමා නකාදන්තා සචෝ කියන එකක් පාසා අත්ථීමස්මින් කායේ චේසා දෙතිස් කුණපේකින් සැදුනා වූ මේ කයෙහි හිස සමමත සීති දෙකෝටි 50 ලක්ෂයක් පමණ වූ හිසකේලං කුණප කොට සත්‍යත්තේය අනිකේසා අත්ති කියන වචනේ කෙටි තේරුම මේ කයෙහි කේතයෝ වර්ණයෙන් අද්දාරිට්ඨක හේවත් ගත් කෙනල ඇතමින් අතිසයෙන් කළු පාට ඇත්තාහ සතහනින් පිතුල් කෙඳි වැනි සතහන් ඇත්තාහ දිසාවතයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ පිහිටිතන් වශයෙන් ඉදිරියෙන් නලල් තලය දෙපසින් දෙපන්සිලුව පිටුපසින් ගලවලෝ යන මෙයින් පිරිසිඳුනා වූ සිත වේලා සිටි සමමත පිහිටියාහ පරිච්ඡේද වශයෙන් සිත වේලා සිටි සමමත වියට අගක් තරම් වැසගත් මූල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් වුණුන්ගෙන්ද පිරිසිදුයෙන් යත්තාහ මෙන්න වර්ණ වශයෙන් සතහන් වශයෙන් දිශා වශයෙන් සීතතන් වශයෙන් හිම වශයෙන් මෙනෙහි කරන හැටි ඊළඟට ඒක හරවනවා පටිස්කූලයේද කොහොමද මේ කයෙහි චේතයෝ වර්ණයෙන්ද පිළිකුල්ය සතහනින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය ආශ්‍රිත කුණපයන් නිසාද පිළිකුල්ය සිහිතෙන් වශයෙන්ද පිළිකුල්ය ඉතින් මේ සිව්වෙස් තියෙන්නේ මේ එක වචනේ කීප වාරක් කියමින් තමයි හිත සමාධි කරගන්න පුළුවන් වෙන්නේ. ඔය වගේම ලෝමා අක්ඛේ හිමස්මින් කායේ ලෝමා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සසල ශරීරේ වෙලා සිටි සමමත පිහිටියා වූ නමානෝ දහසක් රෝම කූපයන් නියෝ සෝමනම් කුණප කොටසක් ඇත්තේය ඒ කිව්වේ අත්ථීමස්මින් කාය ලෝම. ඒකේ රුමිලඟට මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන් කළු පිඟුවන් වර්ණ ඇත්තාහ. සතහනින් සැවැන්දෙන මුල්වැනි සතහන් ඇත්තාහ. දිසාවසයෙන් උඩ යට දෙදිසා විහිපිහිටියාහ. පිහිටි තැන් වශයෙන් අතුල් පතුල් හා හිසකේ පිහිටි තැන් හැර සකල ශරීරය වෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් කය වෙලා සිටි සමෙහි ලිහඳියෙක් තරම් බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් වුණුන්ගෙන්ද පිරිසිඳීම් නැත්තාහ මෙම ලෝමා ගැන සම්පූර්ණ කරුණු පහම හදාරනවා තේරුම් කරගන්නවා අත්ථි ඉමස්මින් කායේ නඛා දෙතිස් පුනපයිකින් සැදුනා වූ මේ කයෙහි නිය විසිනිය පොතුනම් කුණප පොටසක් ඇත්තේය මේ කල්හි නිය පොතු වර්ණ වශයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ සටහන් වශයෙන් මාළු පිළි පොතු වැනි සටහන් ඇත්තාහ හිතා වශයෙන් දෑතේ නිය පොතු උඩ දෙසා විහිද දෙපායේ නිය පොතු යට දෙසා විහිද පිහිටියාහ පරිච්ඡේදවත් පිහිටි තැන් වශයෙන් පරිච්ඡේද වශයෙන් යටින් ඇඟිලියග මතින්ද උඩින් අහසින්ද පිරිසිඳීම් නැත්තාහ මේ කයෙහි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ය සතහමින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය මෙම නියපොතු ගැන අත්තේ ඉමස්මින් කායේ දන්තා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි ධානු මත පිහිට දෙතිසක් දන්තනං කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි දන්තයෝ වර්ණයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ සතහනින් නානා සතහන් ඇත්තාහ උඩුවැන්දෙහි ඉදිරිපිට ඇති දන්තයන් සතර දෙන මැටි පිටකෝ බාලු ලැබු ඇතවනි සතහන් ඇත්තාහ ඉන් දෙපස එක එක දන්තයක් එක මුලක් එකාගක් ඇති දන්තයන් ඉද්ද මල් කැකුලක් වැනි සටහන් නැත්තාව ඉන්දපස එක එක දන්තයක් කරත් අඩලියක් මින් අග දෙකක් මුල දෙකක් සහිතව ඇත්තාහ ඉන්දපස දෙකක් දෙකක් දෙකින් මුල් තුනක් හා අග තුනක් ඇති දන්තයන් ඇත්තාහ ඉන්දපස මුල් හතරක් අග හතරක් සහිත දන්තයන් ඇත්තාහ යටියන් දෙහෙද මේ අනුරූපමය දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාව පීතිතං වශයෙන් ධානු මත පිහිටියාව පරිච්ඡේද වශයෙන් අනු යටෙහි දසගත් මූල තලයෙන්ද උඩින් අහසින්ද සරසින් වුණු උන්ගෙන්ද පිරිසිඳීම් නැත්තාහ එසේ දන්තයන් මේ ශරීරයේ දන්තයෝ වර්ණයෙන් පිළිකුල්ය සතහනින් පිළිකුල්ය ගන්ධයෙන් පිළිකුල්ය ආසිත කුණපයන්ගෙන් පිළිකුල්ල පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ල මේ විදිහට එකක් එකක් පාසා හදාරන්න තියෙනවා. හැබැයි මේවා පාට කටපාඩම් කරගන්න එක මහා දුෂ්කරතාවක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් කරගන්නවා නම් දවස් 5කට එකක් බැගින් පාඩම් කරගත්තත් පුළුවන්. දවස් 5කට එකක්. ඒ වගේ පාඩම් කරගන්න පුළුවන්. Tamanට ගැළපෙන වචන වලින් මේක හදාරන්න පුළුවන්. ඕන කරන්නේ කොට්ටාස තේරුම් කර ගැනීම සඳහා ලැබෙන වචන වලින් භාවිතා කිරීමයි. දැන් හිතුවොත් මේ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ කාගතා සති භාවනාවකයෙන් සමත හා විපස්සනාව ලැබීමයි. දැන් මේ එක එක කොටාසයක තියෙන රූප කලාප විශේෂ වශයෙන් චේතනාවෙහි මුල පිහිටි රූප 44ක් අග පිහිටි රූප 8ක් ආදී වශයෙන් කොටාස කිසිසේම තියෙන රූප සම්භාරයක් එවාගේම මේ කොට්ටාස මෙනෙහි කරන සිත ඊළඟට නාම ධර්ම වශයෙන් ගන්න තියෙනවා. නාම රූප පරිච්ඡේදයට හැරෙනවා ඊට පස්සේ විපස්සනාවට. සමාධියෙන් විපස්සනාවට හැරෙනවා. සමාධි විපස්සනාට පාදක වෙනවා. ඉතින් විපස්සනාවට හැරි මේ දෙතිස් කුණක කොට්ටාසේ සහිත සීලම රූපකයක් නාමකයක් මනමින් නාම රූප පරිග්‍රහ ඥාණයෙන් ආબોධ කරගෙන නාම රූප පරිච්ඡේද ඥාණයෙන් ආબોධ කරගෙන සිනහාට ප්‍රඥා පරිග්‍රහ ඥාන සම්මාර්ථන ඥාන ආදී ඥාන පරම්පරාවෙන් සමාගයේ සිත විපස්සනා ඥාන බවට දියුණු කරගෙන සමාගයේ හේතු සම්පත් තිබුණා නම් එමගින් සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා. දැන් අපි මේ දේශනාව පිළිබඳ මෙතෙන් සංයමකපත් වෙන අතරත මේ දේශනාවෙන් ලැබෙන ආනිසංස මාත්‍රයක් නැවතවරක් සිහි කරගන්නට ඕනේ. මුලින් සඳහන් කළා මේ කාගතා සතිය කියන්නේ කාගතා සති භාවනා ක්‍රම 18ක් මම කියවන කෙටියෙන් එයින් එකක් මේ කියුනේ. ඉදිරියටත් යම් යම් අවස්ථාවල මේ වාගේ භාවනා ක්‍රම ගැන දේශනා පැවතුනොත් ඉතා වැදගත් කියන එක මම ගෞරවයෙන් ආරාධනා කරන අතරත දැන් මේ දේශනාව තුලින් ලැබෙන ද්වක්ඛින්සාකාර ප්‍රතිකූල මනසිකාරය යම් කෙනෙක් නිතර නිතර භාවිතා කරනවා නම් මුලින් සඳහන් කළා වගේ සැපසේ නිදෙනවා, සැපසේ අවදි වෙනවා, නපුරු සෙල් නොපෙනෙනවා, දෙවියන්ද මනුස්සයන්ද අමනුස්සයන්ද ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා, මූණේ වර්ණය පහපත් වෙනවා, වසවි සාමියාවුද ගිනි අවදි විපත්ති වලකිනවා, එවාගෙම සිත සමාධිමත් වෙනවා, අන්තිම මොහොත දක්වා සිහියෙන් ඉඳ ලැබෙනවා, ආයු කෙලවර සුගතිගාමී වෙනවා, භව සංසාරයේගේ නිවනට නැමුණා වූ සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනා නිබ්බානාබිරත කෙනෙක් වෙනවා. මේ ජීවිතයේදී මේක වඩන්න වඩන්න නිහතමානී වෙනවා. සංවර සීලීය බව ඇති වෙනවා. සංවරව ඇඳුම් අඳින්න හිතෙනවා. සංවරව කතා කරන්න හිතෙනවා. කතා කරතොත් කට වාගෙන කතා කරන තරමටම සංවර භාවයක් ඇති වෙනවා. මේ පිළිකුල් අරමුණේ හොඳින් පිහිටාගෙන ඉන්න නිසා ඒ වගේම අරතිරති තහේ කියන්නේ එපාකම් දුරු වෙනවා. සීල රකින්න බණ භාවනා කරන්න පිළිවෙත් පුරන්න එපාකම තියෙනවානේ ඒකට අරතිය. ඒක නැති වෙනවා. ඒ වගේම රති නෙක් නෙක් දේට ආසාවල් නැති වෙනවා. ඒ වගේම බය දෙහෙරව නැති කෙනෙක් වෙනවා. බය වෙන්නේ කිසි දෙයකට බය වෙන්නේ නැහැ. ඒ වගේම භයානක අරමුණ ගැන හිතන්නේත් නැහැ බිය වෙන්නේ නැහැ. නිර්භයතාවක් සිටී ඇති වෙනවා. සන්තෝෂයේ බහුල කෙනෙක් වෙනවා. එවන් යොසන සුළු කෙනෙක් වෙනවා. සීතල උණුසුම බඩගින්න නැති පාසාව වැස සුළං විස පුරුසර්පාදීන්ගේ පීඩා, අනුන්ගේ නිന്ദා, පහස, චෝදනා, පරෝපවාද, ගර්ජන, තර්ජන, කායික වශයෙන් වෙන নানা ප්‍රකාර දුක් වේදනා, මාරණාන්තික වේදනා පවා ඉවසා ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඉතින් මේ වාගේ සමාත මෙලවම මේ පුදුමාකාර සැනසෙල්ලක් ඇති වෙනවා. බය වෙන අරමුණේ බය වෙන්නේ නැහැ, ශෝක වෙන අරමුණේ ශෝක වෙන්නේ නැහැ, තරහ යන අරමුණේ තරහ යන්නේ නැහැ. බොහෝ දෙනා සුබ වශයෙන් ගන්න අරමුණ අසුබ වශයෙන් පේ නිසා කාගයක් ඇති වෙන්නේ මුලාවක් ඇති වෙන්නේ අද කාලේ වාගේ බෞද්ධ ශිෂ්ටාචාරවලට කිසි බාධාවක් වන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයන් බොහොම ගොඩනගා ගන්න මේක මහේසාත් උපකාරයක් වෙනවා ආභ්‍යන්තර සත්‍යයෙන් හොඳින් තේරෙනවා නම් නොමග යන්නේ නැහැ වැරදි හැසිරීම් වල හැසිරෙන්නේ නැහැ තමන්ගේ ජීවිතය ධර්මමය ජීවිතයක් පුණ්‍යමය ජීවිතයක් පාරමී ජීවිතයක් එවාගෙම ඥානවන්ත ජීවිතයක්, පුණ්‍යවන්ත ජීවිතයක්, හේජවන්ත ජීවිතයක්, අකම්පිත ජීවිතයක්, සැලසිලිමත් ජීවිතයක් බාට පමුණවා ගන්නට මේ භාවනා ක්‍රම මහෝපකාරී වෙනවා. එනිසා විශේෂයෙන්ම බෞද්ධයන් වශයෙන් මේ භාවනා ක්‍රම අත්හදා බැලිය යුතුයි. අත්හදා බලන දෙයක් නෑ මේ අත්හදා බලාපු භාවනා ක්‍රම අපිට තියෙන අනුගමනය කිරීමයි. අනුගමනය කරමින් ප්‍රතිඵල සමා සාක්ෂාත් කරගන්නට ඕනේ. නිසා මුල් පීවරේ ප්‍රථම ආනිසංස දකින්න පුළුවන්. නිසා උසස් සීලවන්තයෙක් වෙන්න, උසස් ගුණවන්තයෙක් වෙන්න, උසස් ඥානවන්තයෙක් වෙන්න, දෙලොවම ජයගන්න, එවාගෙම ආලෝකයෙන් ආලෝකයට යන්න, ජෝති ජෝතිපරාණ වෙන්න, එනි භාවනා ක්‍රම ප්‍රත්‍ය අවශ්‍ය වෙනවා. නිසා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාරේ ලොවේ ලෝතුරා සූක්‍රිත පවක්නා වූ මේ භාවනා ක්‍රම අපි හදාරන් අධිෂ්ඨාන කරගනිමු. අද මේ දවස විශේෂයෙන්ම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අධිහත් දෙපත් වූ දවස. ප්‍රඥාවෙන් අගතන්පත් උත්තමයන් වහන්සේ රහත් වූ දවස. අග්‍රස්නාගත ථානාන්තර ලැබුණු දවස. මහා ශ්‍රාවක සමාගම ඇති වූ දවස. මේ දවසේදී අපි උසස් සීලාදී ගුණ පූර්ණේ කරමින් ධර්මානුධර්ම ප්‍රතිපatti යෙදෙමින් රැස් කරගන්න මේ කුසලය අපට තුන්ලොවට පිහිට වෙන ලෝපහළු සාන්ති නායකයන් වහන්සේට බුද්ධෝප බුදුරජාන් වහන්සේට උතුම් බුද්ධ පූජාවක් වේවා ධර්ම පූජාවක් වේවා සංඝගත පූජාවක් වේවා කල්යාණ මිත්‍ර ගුරු උතුමන්ගේ ගුරු පූජාවක් වේවා එවාගේම අප සෑම දෙනාට මේ කුසල බලයෙන් මෙලව නිරෝගී සුවය චිර ජීවනයේ හා සද්ධා සීල සුත්‍ත්‍ය ත්‍යාග ඥාන ආදී ගුණ සම්භාර ධර්ම සාම්පරායක වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සම්ප්‍රත්‍යක් පරමාර්ථ වශයෙන් පැතු බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සෝපිනිසක් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මෙතෙක් වේලා සීලේක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබුණු ධර්මානිසංසය හැම දිනාට ජලවජයගෙන අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු තුම්මේ සදාති දසක් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ